නෑ ඒ දැනෙනවනේ මොකුත් නැහැ කියන බව දැනෙනවනේ ඒක නින්දක් නැහැ. මම දැන් ඔහොම කිව්වට සභාවට එහෙම දැනෙනවද? මම මට මොකුත් නැති බව දන්න. නමුත් දැනන වෙලාවේදී නින්ද ගිහිල්ලා නෙවෙයි, මැරිලා නැහැ, ක්ලාන්ත වෙලා නැහැ කියලා Tamanට වැටහීමක් තියෙනවද නැත්නම් එහෙම වැටහීමකුත් නැද්ද? එහෙම වැටහීමක් තියෙනවා. ක්ලාන්ත වෙලා නැහැ, නින්දක් නැහැ කියලා දැනෙනවා වෙලාවට. ඒක තමයි මේ වමාරව ගන්න හදාන්නේ.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 අනුග්‍රහ කළ යුත්තේ කෝකද මම ප්‍රතික්ෂේප කළ යුත්තේ කියන එක තමන් ඒ දෙකට දක්වන ආකල්පය මත තියෙන්නේ. තමන්ට සාන්තිදායක දේ අනුග්‍රහ කරන්න. දෙකම සමව තියෙනකොට ඒක මට දැනගන්න ඕන. දෙකම සමව තියෙනකොට සාන්තිදායක දේට අනුග්‍රහ කරන්න. අනිත් එක අයින් කරන්න. ඒක කවදා හරි තමන්ම තේරුම් ගන්න ඕනේ. ඒ තීරුම් ගන්නකම් අපි මේගේ ප්‍රශ්න අහන්න ඕනේ ධර්ම සාකච්ඡා කරන්න ඕනේ නිසා අපි මෙතෙක් කල් යම් කරදරයක් විඳලා තියෙනවා නම් ඉල්ලලා අරගෙනයි තියෙන්නේ. ওই විවේකයේ අපිත් එක දිගටම තිබිලා තියෙනවා. අපි විවේකයට නොසලකා අර වේදනාවට නම් ගන්න ගන්නකොට ඉති වේදනාව එනවා. දුක් කරදරට නම් ගන්නකොට ඒක එනවා. ඒ නිසා උදේ ඉඳලා හැන්ද වෙනකන් අපි ආමන්ත්‍රණය කරන්නේ හිරිහැරවලටයි, පීඩාවටයි, දරතවලටයි, දැවිලි තැවිල්ලට විතරයි. ඒකට ඒව එනවා. නමුත් බලන්න හිටියොත් වෙන වේදනාව මේ හිස්තන තියෙනවා. හිස්තන බලන්නෙත් නෑ, පේන්නෙත් නෑ, දකින්නෙත් නෑ. ඉතින් ඒකට ඒක මුළු ගන්නේ නෝ ලැජ්ජාවටපත් වෙනවා. මේ යෝගාවචරියොත් ඔන්න මට සලකන හැටි කියලා.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 එහෙම ලඟ වෙන්න ලඟ වෙනකොට ආරය පැත්තකට යනවා. දෙකටම සමබල දුන්නොත් මෙයා හරි ඡණ්ඩයි පරිසයි වේදනාව. වේදනාව මෙනෙහි කරුවොත් එයා වැඩිපුර ගැට වෙනවා. ඒක ඒක නිසා ඒ වගේ වෙලාවල් වල ඒ සාන්තිකර தത്വයට ප්‍රණීත ශාන්ත ප්‍රණීත தത്വයට අනුග්‍රහ කරන්න දන්නේ නිසා තමයි අපි මෙතෙක් කල සංසාරේ තීන තාක්කල් දුක් කරදර චිත්‍රපටි බල බල ශෝකාන්ත දුක්ඛාන්ත නව කතා කියවෝ කියව රේඩියෝ වලට අහුම්කන් දීලා ලෝකෙ තියෙන ඔක්කොම කරදර ටික ගෙට දා ගන්නවා. එතකොට ගෙදර තියෙන සාන්තිය තමගේ හිතේ තියෙන සාන්තිය පැනලා යනවා. ඊට පස්සේ භාවනාවකට පස්සේ සාන්තිය කරදරය ආවට පස්සේ තාමත් දන්නේ නැහැ. කෝකටද අනුග්‍රහ කරන්න ඕනේ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 නැත්නම් හිත ලෑස්ති කරගෙන යන්න මේ දෙකම ලැබුණොත් කරුණාකල සාන්තියට ප්‍රණීත පැත්තට අනුග්‍රහකරනද එතකොට අරක ඉබේම අයින් වෙනවා ගරු ස්වාමින් වහන්සේ ආනාපාන සති භාවනාවේදී ටික වේලාවක් භාවනා කරන විට ක්‍රමයෙන් හුස්ම රැල්ල තුනී වේ. එහෙත් සිතට සිතුවිලි ගලා එම නොනවති. මෙයට උපදෙසක් ලබා දෙන මෙන්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 හිතාමතා කය හොලවන්නෙත් නැතුව වචනය සොලවන්නෙත් නැතුව පුළුවන් නම් හිත හොලවන්නෙත් නැතුව වෙන දේ දිහා බලන දිල තමයි ආධුනිකයට ලේසි වැඩේ. ඊට පස්සේ සීමිත ක්‍රියාකාරකමක් කරන ගමන් සක්මනේදී බලනවා. ඊට පස්සේ තමයි අපි තියකෝපයක් බොනකොට මූණ අතපය හොදනකොට ගන්න. ඒ නිසා මේකේනා මේ උනන්දුව ඇතුව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 එහෙනම් තියෙන්නේ මේ ලැබිච්ච විවේකයේ මෙච්චර මේ කුණුකන් සම්පංචස්කන්ධේ සංසාරේ ඉන්න ගමන් විවේක කම්මුණට පස්සේ ඊගාට කරන දේ නෙවෙයි කරන්න තියෙන්නේ මේක රැකගන්න එකනේ. ඉන්න දෙන්නේ නැහැ. ආයේ මම ඔලුස්සනවා. ආයේ තණ්හාව ඔලුස්සනවා. ආයේ මේ මාන්‍ය ඔලුස්සන දැන් කාටද අනුග්‍රහ කරලා තියෙන්නේ කියලා බලන්න. අර ඔලුස්සන මමයට තමයි මේ පත් උත්තර දෙන්න හදාන්නේ. ආහාර දෙන්න හදාන්නේ. පෝෂණය දෙන්න හදාන්නේ.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 මූල කර්මස්ථානයේ පිළිබඳවනේ අවධානයෙන් ඉන්නේ මම. නෑ මේක තමයි මූල කර්මස්ථානේ. මේක බැරි නම් තමයි ආනපානට යන්නේ. මේ මම දැන් මෙතන කියන එක ඇතුලේ තියෙන එකක් තමයි ආනපානේ ගන්න. අපේ හිත මේකට කැමති නැති නිසා ආනපානේ පෙන්නලා හොරතල් කරන්නේ. ඒක හැබැයි වැඩි වෙලා තියෙන එක නෙවෙයි දක්ෂ යෝගාවචරණ. ඒක නැති වුණාට මේ ඉන්නවා කියන එක හිඳිනවා කියන එක නැති වෙන්නේ නැහැ. නිසා ඒකට මූල මූලස්ථානේ තියලා කටයුතු කෙරුවොත් පටන් ගත්ත වෙනදලා ඉවර වෙනකන්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 අනිවාර්ය ප්‍රත්‍යක්ෂයක්. අනිවාර්යයෙන්ම Taman ආම්බෙන් හම්බෙච්ච දේකුත් නෙවෙයි. ප්‍රයෝගෙන් මේ ප්‍රති මේ ප්‍රතිපදාවෙන් ලැබිච්ච එක. මේක වටිනාකම දන්න කෙනා කවදාකවත් Tamanගේ භාවනාවට දෙස් දෙන්නේ නැහැ. මේක ආම්බෙන් හම්බෙච්ච එක නෙවෙයිනේ භාවනාව ලැබිච්ච එකනේ. නිසා මුළු දවස පුරාම බලන්න ඉන්නේ ඉරියව්ව දන්නවා නම් බුදු වෙලා තමයි. ඊට ඇයින්නේ නැහැ නිවනක්. මම අර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 ඒ නිසා මේ තියෙන ප්‍රතිපදාවක ප්‍රතිඵලයක් මේ තියෙන කෙලස් අඩු තැනක් ඉතින් මේක හුරු කරගන්න ඕනේ ඉස්සලා හුරු කරගන්න බැරි අපේ තර්කනේ වැරද්ද නිසා ඒකට අයෝනිසෝ මනසිකාරය කියනවා ඉතින් ඒ නිසා අපි වාග් බහුලියට වැටෙනවා සැක කරන්න යනවා නින්දට වැටෙනවා අරමුණක් අපේක්ෂා කරනවා අපේක්ෂා කරපු ගමන් ඊගාවට එන අරමුණ තමන්න කරදර කරමින් මතුවේ මේ හිස් අවකාශයේ බලාගෙන ඉන්න පුළුවන් සමින්නන්ද ඒ විදිහටම ඔකේ කොයිස් අවකාශය කියන්නේ නැත්නම් මම දැන් මෙතන ඉඳගෙන ඉන්නවා කියන එක ගන්න. ඒ කොයි එකද එකම වචනේ තියෙන්නේ දැන්. සෙන්නන්ස භාවනා වැඩමුළුවෙන් පසු නිවසේදී වෙනදාට වැඩිය සතුටක් දැනුණා, ධෛර්යයක්, වීරත්වයක් වගේ පැවතුණා කිය ගමන්ම. නමුත් රාජකාරී කටයුතු වලදී අතපසු වන බවක් අමතක වෙන අතපසු වන බවක් වගේ දැනුණා.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 අවධානය යොමු කරලා තියෙනවා අනුග්‍රහය කරලා තියෙනවා. එතකොට මේක හානි වෙනවා. ඉතින් නිසා දැන් Taman අතේමයි බැලන්ස් එක තියෙන්නේ කඹේ විදින මනුස්සයා වගේ අපිට වෙන දෙයක් නැහැ. කො පොල්ලක් තියෙනවා නැත්නම් කුඩ දෙකක් තියෙනවා. ඒ කුඩ දෙකේ හැඩ මැඩ කර කර බැලන්ස් කරන එකයි තියෙන්නේ. තව ඉස්සරහට යන්න යන්නේ මේ බැලන්ස් එක කුඩෙත් නැතුව කරන්න වෙනවා. කම්බි මැදට යනකොට හුඟාවක් වෙන්නේ සුළුයි. ඉතින් ඒ නිසා මේක හරි කවදාවත් ජීවිතේ හම්බෙච්ච නැති අභ්‍යාසයක් මෙතන තියෙනවා.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 ඒසර තමන්ට වඩා ඉස්පාසුවක් ගෙදර ගියා වගේ දැනෙන හුස්ම දැනෙන වෙලාවෙදීද නොදැනෙන වෙලාවෙදී ඒක සියුම් වේගන ආවට පස්සේ ඒක මත තියෙනවා ඒකේ වඩා හොඳ තත්ත්වෙ ගෙදර ගියා වගේ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 ඉතින් ඒ නිසා ගෙටේන මනසට උණු වතුරක් කරුවා වගේ. එහෙමම ඒ ඒ தත්ත්වෙම එහෙමම ඉන්න එකට හොඳ නෑ අනිච්චන් දුක්ඛ අනත්තන් කියන කිසිම තැනක මේ උපදේශ පන්තික තිබුණේ නෑනේ. ඒක නිසා Tamanda වැටහෙනවා නම් කටුකොලක් අස්සේ දන ගාගෙන කුර ගාගෙන වෛද්‍ය කූඩලක කය යන මිනිස්සුෙකුට ඇවිදගෙන යන්න පුළුවන් වෙලිලියක් ආවට පස්සේ එයාට දන්නවනේ කටුකොලේ රිංගනට වැඩිය ලේසි වෙල්ලෙලියනේ කියලා. ඉතින් ආයෙ කටුකොලේ රිංගන්නේ මොකටේ?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 මේකට අකුල් හෙලන්නේ නැතුව හිටියොත්. හොඳයි අපි විනාඩි 50ක විතර කාලයක් අරගෙන තිනවා ධර්ම සාකච්ඡාව සඳහා අපි මේකින් මෙතන ඉල්ල පැයකුත් විනාඩි 10ක් 15ක් අතර කාලය සක්මණ සඳහා ගත කරන නැවත තුනට රැස් වෙනවා පරියංග භාවනාවක් සඳහා මේ මතක් කිරීමත් එක්කම අපි ඒ පළවෙනි ප්‍රශ්න විචාරත්මක වැඩපිළිවෙල නිමාව සටහන් කරනවා සම්බන්ධ වෙච්චි සියලු දෙනාටම තෙරුවන් සරණයි